තෙරුවන් සරණයි. මනුෂ්‍යත්වය කියන උතුම් ගුණයට ගරුත්වයක් එකතු කිරීම උදෙසා CSRP අදත් සුපුරුදු වේලාවටම ඔබගේ ආලින්දයට ආයු බොහෝ වේවා කියාගෙනම ගොඩවදිනවා. ඔබ අප කාගෙත් ප්‍රිය වැඩසටහන ගුරු වදන් සිසු මුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහනත් රැගෙන අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දේමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය කියන ධර්ම ග්‍රන්ථය තමයි අපි මේ වන විට ධම් සාකච්ඡාවට භාජනය කරමින් පවතින්නේ. එය ඔබ හොඳ ආකාරවම දන්නවා. ධර්ම විනිශ්චය පොතේ මේ වන විට අපි බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරලා තියෙනවා අපගේ දේශකයන් වහන්සේ විසින්. අපිට එය අනුකම්පාවෙන් අර්ථ සම්පන්නව තව තවත් කරුණු දක්වමින් අපිට දැන ගැනීමට අපිට තේරුම් ගැනීමට පහසු සරල ආකාරයෙන් අපිට පැහැදිලි කරගනිමින් ඉන්නවා. ඉතින් සුපින්නතුනේ අපගේ දේශකයන් වහන්සේ අදත් අපගේ ආරාධනාව පිළිගෙන සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයට වැඩමවා වදාරා සිටිනවා. අපගේ වැඩසටහනේ තියෙන විශේෂත්වයක් තමයි මහාචාර්ය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වෙන අපගේ දේශකයන් වහන්සේ අතින් තමන්ගේ ගුරුතුමා විසින් රචනා කරන ලද ධර්ම ග්‍රන්ථයන් විවරණයට ලක් කිරීම. ඒ නිසාමයි අපි අපගේ වැඩසටහන ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණය කියලා නම් කරන්න ලැබුවේ. ඉතින් වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් අපි අපගේ දේශකයන් වහන්සේව ගෞරවපූර්වකව පිළි අරගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනී සුදස්සි ස්වාමින් වහන්සේ වහන්සේට අප්‍රමාණ පිං පාද නමස්කාර පූර්වකව අදත් අපි වැඩසටහනට අපි පිළිගන්නවා. ඉතින් පහුගිය වැඩසටහන් මාලාව තුළදීම අපි මේ ධර්ම විනිශ්චය කියන ධර්ම ග්‍රන්ථයේ බොහෝ ධර්ම කාරණා විග්‍රහ කරගත්තා. අපේ ස්වාමින් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අපිට බොහෝ තැන් විග්‍රහ කරලා දුන්නා. අපේ ස්වාමින් වහන්සේ අපේ බෞද්ධ ජනතාව අතර ප්‍රධානම අරමුණ කියලා ගත්තොත් මම හිතනවා ඒක නිවැරදි මේ නිවන් දැකීම, නිර්වාණ අවබෝධය ලැබීම. ජාති ජරා ව්‍යාධි මරණ තොර සුඛ ප්‍රනීත නිවන කියලා තමයි අපි මේක හඳුන්වන්නේ අපේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ නිවන් දැක්කට පස්සේ සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලත් අපි දන්නවා. අපේ ස්වාමීන් වහන්සේ නිවන් දක්නකොට නිවන් දැක්කාට පසුව සත්වයේ පුද්ගලයෙක් නැතිනම් මේ නිවන සුඛක් වෙන්නේ කොහොමද අපිට? නිවන අපිට ඇති ප්‍රයෝජනය මොකක්ද අපේ ස්වාමීන් වහන්සේ? දරන් සර්ණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සුගත පද විවරණ වැඩසටහන තුළින් බොහොම වැදගත් දහම් පැනයක් අරවින්ද මහත්මයා මුලින්ම විමසුවේ ඇත්තටම අරවින්ද මහත්මයා මේ සමාජයේ වැඩි දෙනෙකුට නිවන පිළිබඳව තියෙන නිවැරදි අදහසක් නෙමෙයි. එහෙමයි. නිවන පිළිබඳ නිවැරදිම අදහස හරියට මතු කළොත් බොහෝ දෙනා නිවන් දකින්න කැමති නොවෙන්නටත් පුළුවන්. එහෙමයි. ඒකට හේතුව තමයි දැන් හැම දිනාටම අවශ්‍ය වෙන්නේ සක්කාය දිට්ඨිය මූලික කොටගෙන කියන්නේ සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය පාදක කොටගෙන ඊළඟට මම ආයමේ මුල් කොටගෙන මා විසින් විඳින සැපයක් අත්පත් කරගන්නට තමයි හැමෝටම අවශ්‍ය වෙන්නේ. එහෙමයි. ඉතින් නිවන පැත්තකින් තිබ්බා වුණත් දැන් අරවින්ද මහත්මයා ඇහුවේ දැන් නිවන් දැක්කහම එතන පුද්ගලයෙක් නැතිනම් එහෙමයි. ඒක කොහොමද සැපයක් වෙන්නේ කියන එකනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දැක්කහම විතරක් නෙමෙයි මේ ජීවත් වෙලා ඉඳද්දිත් සත්වෙක් නැහැ. එහෙමයි. පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ. එතකොට ඒ සත්වයේ පුද්ගලයක ආත්මයක් නැති මේ නාම රූප ධර්ම සමූහය අපි සත්පුද්ගල ස්වභාවයෙන් වරදවා වටහාගෙනයි සිටින්නේ. එහෙම. එතකොට මේ වැරදි වැටහීමට සාපේක්ෂව තමයි අපට පවතින්න ඕන, අත්පත් කරගන්න ඕන, සැප විඳින්නට ඕන කියන මේ ආකල්පයන් සියල්ලක්ම ගොඩනැගෙන්නේ. එහෙම. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනා කරනකොට දැඩිව සක්කාය දිට්ඨියෙහි බැසගෙන සිටි ඇතම් අය බුදුරජාණන් වහන්සේගේ දේශනාවට යම් යම් ආකාරයෙන් විරෝධය දක්වපු අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා මේ දහම පිළිපැත් දහම නැති වෙනවලු වෙනසෙනවලු මොකක්වත් නැතුව යනවලු කියලා ඒකෙන් තැතිගත්තු අය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා එහෙම මේ සම්බන්ධව රේරුකාණි මහානායක හාමුදුරුවෝ ධර්ම විශ්චය ග්‍රන්ථයේ 70 වෙනි ප්‍රශ්නය යටතේ පැහැදිලි විග්‍රහයක් කරනවා මේ විදිහට. එහෙමයි. සත්‍යය පුද්ගලයාය කියන්නේ පංචස්කන්ධයට. පංචස්කන්ධය හැර සත්‍යයේ පුද්ගලෙක් නැත්තේ. ලෝකේහි විපත්‍ය දුක්ඛ කරදරය කියා යමක් ඇතනම් ඒ සියල්ලම ඇත්තේ පංචස්කන්ධය නිසා හෝ පංචස්කන්ධයෙහිමය. විපත් දුක් කරදර උපදින තැන පංචස්කන්ධය. යුද්ධයකදී පලාතකට බෝම්බ වැටෙන්නට වුවහොත් එය මහා විපතකි, මහා භයකි, මහා දුකකි. බෝම්බ වැටීම විපතක්, බියක්, දුකක් වන්නේ ඒවාට හසු වී කැඩී බිඳී යන ඒ නිසා වන වේදනා විඳින ඒවාට තැති ගැනෙන බිය වන පංචස්කන්ධයක් ඇති නිසාය. පංචස්කන්ධය නැතිනම් වර්ෂාවක් මෙන් බෝම්බ වැටුණත් එය විපතක් බියක් දුකක් නොවේ. වතු කුඹුරු ගෙවල් යට කරගෙන මහා ජලස්කන්ධයක් ගලා එන්නට පටන් ගතහොත් එය විපතක් බියක් දුකක් වන්නේ එයට යට වී අමාරුවට පත්වන මැරෙන ඒ දුක් දැනෙන විඳින තැති ගැනෙන බියවන පංචස්කන්ධයක් ඇති නිසාය නැතිනම් ඒ මහා ජල ගැල්ම විපතක් නොවේ මහා ගින්නක් ඇති වූ කල්හි එය විපතක් දුකක් වන්නේ පංචස්කන්ධයක් ඇති නිසාය. පංචස්කන්ධේ නැතිනම් මුළු පොළොවේහි යොදුන් ගණනක් ඉහළට නැග සිටින මහා ගින්නක් ඇතිවත් මේ මහ පොළොව අවීචි මහා නරකයේ වැනි උවත් එය විපතක් දුකක් නොවේ. මහා නියගයක් වී ලිම් පකුණු වැව් ඇල දොළ ගංගා වියලී ගොස් පොළවේ ගස්වැල් මැරී ගියහොත් එය විපතක් වන්නේ ආහාරය හා වතුර නැතිව පැවැත්වේ නොහෙන පංචස්කන්ධය ඇති නිසායි. නැතිනම් සෑම කල්හිම පොළොව වියලී තිබුණත් එය විපතක් නොවේ. මේ කරුණ අනුව විපත්ති කියා සලකන සෑම එකක්ම විපත් වන්නේ පංචස්කන්ධය නිසාම බව කිව යුතුය. එහෙමයි. තරනායක හඳුරෝ මේක පැහැදිලි කරන්නේ ලෝකේ යම්තාක් දෙනකොට දුක් පීඩා තියෙනවා නම් එතකොට ඒ සියලුම දුක් පීඩා විපත් ඇති වෙන්නේ බාහිරින් එනවා වගේ අපට පෙනුනට ඇත්තටම ඒවා දුකක් වෙන්න පීඩාවක් වෙන්න මේ පංචස්කන්ධේ පවතින. එහෙමයි. දැන් කෙලෙස් සහිත අවිද්‍යා තෘෂ්ණාවෙන් මොසපත් වුණු සත්වයින්ට පංචස්කන්ධය තිබීම තමයි සැපයක් හැටියට දැනෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ජීවත් වීම, පැවතීම, සුරක්ෂිත වීම, ඊළඟට දේවල් එක්රැස් කර ගැනීම. ඒවා තමයි සැපේ හැටියට දැනෙන්නේ. නමුත් සැබවින්ම මේ කරුණ වලින් මහානායක හම්බුර පැහැදිලි කරන බුදුදහමට අනුව ඒ සැපයක්ය සනීපයක්ය පවත්ව ගන්න ඕන රැක ගන්න ඕන කියලා මේ පංචස්කන්ධය පිළිබඳව අපි ඇලිලා බැඳිලා ඉන්න නිසාම තමයි ලෝකේ යම් යම් විපත් පැමිණීම අපිට පීඩාවක් වෙන්නේ මොකද අපි රැක ගන්නට උත්සාහ කරන පංචස්කන්ධය ඒවයින් විනාශ වෙන නිසා. එහෙමයි. එතකොට අවසානයේ මේ පංචස්කන්ධයට ඇලොම් කිරීමම බැඳී සිටීමම පවත්වා ගැනීමම අපට දුකක් වෙනවා. ඒ නිසා නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ යම්තාක් දුක් හටගන්නවා නම් ඒවා හටගන්නේ පංචස්කන්ධය නිසා හෝ එහෙම නැත්නම් පංචස්කන්ධය තුලම. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි මේ පංචස්කන්ධයෙන් විනිර්මුක්ත බව අපට සැපයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. නායක හඳුරු තවදුරටත් ඒ කාරණේ පැහැදිලි කරනවා. පංචස්කන්ධයෙන් නිතරම මැරෙන්න යන ස්වභාවයේ ඇති එකි. එයට මැරෙන්නට නොදී පවත්වා ගැනීමට නම් දිනපතාම ආහාර පාන වලින් පෝෂණය කළ යුතුය. සීතෝෂ්ණ දෙක සමව පවත්වා ගත යුතුය. සතුරන්ගෙන් ආරක්ෂා කරගත යුතුය. අවු සුලං වැසි වලින් ආරක්ෂා කරගත යුතුය. එබැවින් පංචස්කන්ධයට ඇලොම් කරන තැනැත්තා විසින් එය පැවැත්වීම ආරක්ෂා කිරීම සඳහා බොහෝ වෙහෙසිය යුතුය. දිනපතා වැඩ කළ යුතුය. පංචස්කන්ධේ පෝෂණය පිණිස, පරිස්සම් කිරීම පිණිස, පිනවීම පිණිස සමහරට නොඑක් පව්කම් කරන්නට සිදුවේ. එයින් අපාගත වී බොහෝ කල දුක් විඳින්නට සිදුවේ. පංචස්කන්ධේ ආදීනව ඊතා බොහෝය. පංචස්කන්ධයේ තරම් අන් සතුරෙක් නැත. එබැවින් පංචස්කන්ධයක් නැතිනම් එතරම් අන් යහපතක් නැත. නිවනෙහි පංචස්කන්ධයක් ඇතිනම් එයත් දුක් සහිත තැනක් හෝ දුකක් වන්නේ. නිවනෙහි පංචස්කන්ධයක් ඇතිනම් එහිත් ලෝකෙහිත් ඇති වෙනසක් නැත. නිවනෙහි ඇති සැපයත් වටිනාකමත් උසස්කමත් සැප දුක් විඳින පුද්ගලයා ලෙස සලකන පංචස්කන්ධේ නැමැති දුක්ඛස්කන්ධයේ එහි නැති බවමය. පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛෙන් සතුරාගෙන් මායාගෙන් ගැලවිය හැක්කේ නිවනට පැමිණීමෙනි. එයට පැමිණ එය ලබාගෙන පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධයෙන් මිදිය හැකි බවම නිවනෙහි ඇත්තා වූ මහත් ප්‍රයෝජනය. පංචස්කන්ධයේ සැබෑ తත්වය දැකිය හැකි පමණට දියුණු වූ නුවණක් නොලැබුවෝ ඔවුන් තුළ ඇති වූ ඝන වූ අවිද්‍යාව නිසා පංචස්කන්ධයේ ලෝකේ ඊටාම හොඳ දෙය ඊටාම උසස් දෙය හැටියට සලකාගෙන එයට තදින් ඇලුම් කරති. විඳින සත්‍යය කියන පංචස්කන්ධයේ නැති නිවන පලක් නැති තැනක් ලෙස හෝ නපුරක් ලෙස හෝ ඔවුන්ට පෙනෙන්නේ ඔවුන් තුළ පවත්නා අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසායි. අවිද්‍යාව දුරු වූ දිනකදී පංචස්කන්ධයක් නැති නිවනේ අගේ වුණට වැටහෙනවා ඇත. එතකොට අවිද්‍යාව සහ තෘෂ්ණාව ඇතිතාක් තමයි අපිට පංචස්කන්ධය හොඳ දෙයක් හැටියට දැනෙන්නට පටන් එහෙම. එතකොට ඒ අවිද්‍යාව තෘෂ්ණාව සහිතව සිතන තැනත්තාට එය නැතිවීම ලෝකේ ලොකුම දුක හැටියට තමයි වැටහෙන්නට ගන්න. එහෙමයි. නමුත් පංචස්කන්ධය තමයි හැබෑම දුක මේක පැවැත්වීමයි ලොකුම පීඩාව කියලා නුවණින් දකින තැනත්තාට ඒ නිදහස් තමයි ලොකුම සැපය හැටියට පෙනෙන්නේ. එහෙමයි. එතකොට ලෝකේ අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් මුලා වෙලා සිටින සත්වයින් දකින හැටියට නිවන හිස් දෙයක් පංචස්කන්ධය සුවසේ පැවැත්වීම වඩා සැපදායක දෙයක්. එහෙමයි. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ප්‍රඥාවෙන් සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ දකින්න දකින්න ඒ තනත්තාට වැටහෙන්න ගන්නවා නිවන තමයි සැබෑ සැප පංචස්කන්ධය ඇති තැන හැම විටම දුක පීඩාවයි කියන්නේ. එහෙමයි. ඒ නිසා මේක අවිද්‍යාව තෘෂ්ණාව පිළිබඳ ගැටලුව. එහෙමයි. යම් කෙනෙකුගේ අවිද්‍යාව තෘෂ්ණාව අඩු වෙන අඩු වෙන තරමට තමයි මේ කාරණේ පහසුවෙන් වටහා ගන්නට ලැබෙන්නේ. එහෙමයි. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් පොඩි දරුවෙක් සෙල්ලම් බඩුවක් තියාගෙන ඒක ඒකත් එක්කලා සෙල්ලම් කරන අතර වැඩිහිටියෙක් කියනවා ඕක තේරුමක් නැහැ ඕක පැත්තකට දාන්න. එතකොට ඕක තියාගෙන සුද්ධ කර කර පිරිසිදු කර කර නඩත්තු කර කර තියාගන්න එක ඒක කරදරයක්. එහෙමයි. ඒක පැත්තකින් තිබ්බහම බොහොම පහසුවෙන් අනිත් වැඩ කටයුතු කරගෙන ගියයි කියලා පොඩි දරුවට කිව්වට පොඩි දරුවට හිතෙන්නේ මේ Tamanට Tamanට තියෙන දේ නැති කරන්න හදනවා. ඒක ගණ්ඩ හදනවා. තමන්ගේ සතුට නැති වෙන වැඩක් හැටියට තමයි ඒක දැනෙන්නේ. එහෙමයි. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතනක් තියෙන්නේ. අර තමන් ඇලුම් කරන දේ බැහැර කරන්න කීම තුළ තමන්ට ඒක ලොකුම නපුරක් හැටියට තමයි සාමාන්‍ය ප්‍රත්‍යජන පුද්ගලයාට දැනෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසාම තමයි නිවන කියන එක සාහිත්‍යාත්මකව වර්ණනා කරලා තියෙනවා. ඒ කියන්නේ නිර්වාණ සැපය, අමෘත මහා නිර්වාණය ඒ විදිහේ අර ඒ වචන වැරදි නැහැ. අමෘත කියලා කියන්නේ මරණයක් නැති කියන එක. එතකොට ඒක විවිධ වචන වලින් වර්ණනා කරලා තියෙන්නේ සාමාන්‍ය ලෝකයාට ප්‍රියමනාප බවක් දැනුනොත් තමයි ඒක අනුතරමින් ඉලක්කයක් හැටියටවත් ඉදිරියට තියාගෙන යන්නට පෙළඹේ. එහෙමයි. නමුත් හැබෑවට ගැඹුරට යන්න යන තමයි අපිට වැටහෙන්නේ එතන තියෙන ඇත්තටම අවේදිත සුඛයක් කියන බව. එහෙමයි. ඒ කියන්නේ විඳින සැපයක් නෙමෙයි නොවිඳින සැපයකුයි එතන තියෙන්නේ. එහෙමයි. එහෙමයි. දැන් අපේ සාමින්හස අපුතක් දෙන අපි සැප කියලා ගන්න මේ කයට දැනෙන පහස මේ අපි මේ කය සහ අපිට වටපිටාව පහසුවෙන් පවත්වාගෙන යනවා කියන එකනේ. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එහෙම තැපයක් පහසුවක් නැතුව රූපයක්, ශබ්දයක්, ගන්ධයක් නැති තැනක මොකද්ද මේ තපයි කියලා කියන්නේ? කියන්නේ මේ ගැටලුවට ආයේ කෙනෙක්පත් වෙන්න පුළුවන්. ආ. එතකොට දැන් ඒ කාරණේ අපිට විසඳන්න තියෙන්නේ අර ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්කලා තමයි. එහෙමයි. ඒ කියන්නේ මහානායක හම්බුරු ඒක මෙහෙම පැහැදිලි කරනවා. විඳීම් සැපය නිවීම් සැපය කිය සැප දෙකක් ඇත්තේ. එතකොට දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සම්පත් ලබා ඒවායේ ඇති සුන්දර රූප ශබ්දාදී මිහිරි ආස්වාද මිහිර ආස්වාදනය කිරීම වූ සැපය විඳීම් සැපය. එහෙමයි. එනම් සුඛ සෝමනස්ස වේදනා දෙකය. දැනට පවත්නා වූද මතු ඇතිවිය හැකි වූද নানা ප්‍රකාර දුක් කරදර සංසිඳීම දුක්ගිනි නිවීම මහත් වූ සුවේකි. එබැවින් රෝගය සංසිඳීමට සනීප වීමයි කියති. ඒ දුක් කරදර නැති වී යාමෙන් නිවීම නිවී යාම සංසිඳීම් සැපය. දුකින් මිදීම නිසා යට විමුක්ති සුඛයයිද කියති. එහෙමයි. ඒතර ලෝකේ සැප දෙකක් තියෙනවා. එහෙමයි. වේදිත සුඛ, අවේදිත සුඛ. එහෙම නැත්නම් විඳින සැප සහ විමුක්ති සැප. එහෙමයි. එතන මේක ධර්මයේ උදාහරණයක් හැටියට දක්වන්නේ දැන් කුෂ්ඨයක් තියෙන කෙනෙක් කුෂ්ඨ රෝගියෙක් ඒ කුෂ්ඨය නිතර නිතර කසනවා නලියනවා කසනවා එතකොට හොඳට අත දිගෑරලා කහඬ ලැබෙනවා නම් තමයි ඒ වෙලාවට සනීපයක් වගේ දැනෙන්නේ එහෙමයි දැන් ඒ නලියනකොට කහනකොට ඕක කහන්න එපා වැඩි වෙනවා කහනකොට එහෙම කහන්න එපා කියලා ඒ මනුස්සයාට කහන්න නොදී හිටියොත් එහෙම ලොකුම අමාරුව හැටියට ඒක තමයි දැනෙන්නේ එහෙමයි නමුත් ඔහුට හිතේ හැටියට අත දිගහැරලා කහන්න තියෙනවා නම් ඒක රත් කරන්න තියෙනවා නම් තවන්න තියෙනවා නම් ඒක ලොකු සුවයක් හැටියට එතනතර දෙනවා. හැබැයි පස්සේ බලනකොට අර කහපු කහපු තරමට මේක රත් කරපු රත් කරපු තරමට ඔඩු ගිහිල්ලා ඕජාව වැగిරෙනවා. එහෙමයි. එතකොට කහද්දී අපිට ඒක සුවයක් වගේ දැනුණට කහන කහන වාරයක් පාසා කුෂ්ඨය ඔඩු දුවලා වැඩි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි ලෝකේ විඳීම් සැපය. ඇසින් රූපයක් දකිනකොට අපි ප්‍රියමනාප කැමති රූපයක් දකිනකොට ඇත්තටම අපට කැමැත්තක් ඇති වෙනවා, ප්‍රිය බවක් ඇති වෙනවා, සුවයකුත් ඇති වෙනවා. ඒ සුවය තෘෂ්ණා මූලිකයි. ඒ තෘෂ්ණා මූලික සුවය වරක් විඳිනකොට අපිට හිතෙන්නේ දැන් අපි තෘප්තිමත් වෙනවා කියලා. නමුත් තෘප්තිමත් වීමකට වඩා යලි යලිත් එබඳු සුවයක් විඳීමේ රුචිකත්වයක් ඇති. වරක් ඉන්ද්‍රියන් පිනවනකොට නැවත වතාවක් ඒක පිනවීමේ ඕනෑකමක් අපේ මනසේ මතුවෙනවා. එතකොට අර කොස්ටේ කසන්නා වගේ තමයි. එකවරක් කසනකොට සිය දහස් වරක් කසන්න සිදුවෙන තැනට මේක ඔඩු දුවනවා වර්ධන. එහෙමයි. ඒ වගේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් අපි මේ පංචේන්ද්‍රයන්ගෙන් යම්තාක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ආස්වාදනය කරන්න කරන්න ඒ විඳීම් සැපේ තියෙන ස්වභාවය තමයි යලි යලි ඒක ඔඩු දුවමින් තෘෂ්ණාව වර්ධනය වෙන ගතිය. එහෙමයි. ඒත් තෘෂ්ණාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපි දිගින් දිගට දිගින් දිගට සසරෙහි පැවතීමයි සිද්ධ වෙන්නේ. එහෙමයි. ඉතින් යම්කිසි කෙනෙකුට අර දැන් අපි හිතමු වෛද්‍යවරයෙක් කියනවා අර රෝගියාට ඕක කහන්න එපා හොඳ කරගන්න ඕන නම් අමාරුවෙන් හරි කහන්න නැතුව ඉන්න. මෙන්න මේ ප්‍රතිකාර ටික කරන්න. ඉතින් කහන්න නැතුව ඉන්නවා කියන එක පහසු වැඩක් නෙමෙයි. ඒ අර නලියනකොට ඉවසගෙන ඉන්න අමාරු. එහෙමයි. ඉතින් නමුත් ඒ වගේ මේ පංචේන්ද්‍රයන්ගෙන් ඉල්ලා සිටින අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන ඇතුළත කාම තණ්හාවෙන් නැවත නැවත අපිව පොළඹවන මේ මේවට පෙළඹෙන්නේ නැතිව ඉන්නවා කියන එක පහසු කටයුත්තක් නෙමෙයි. නමුත් එහෙම ඉඳිමින් අනුක්‍රමයෙන් මේ ආරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කළොත් ප්‍රඥාව අවදි වෙන තැනට ඒතනත්තාට ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න තෘෂ්ණාව ටිකෙන් ටික ඡය වෙලා ගිහිල්ලා මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව හරියටම මෙහි තියෙන nissarattwe ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ තැනත්තට මේවා පිළිබඳව තියෙන ඕනෑකම කැමැත්ත තෘෂ්ණාව දුරු වෙනවා. එහෙමයි. ඒ දුරු වුණාම ඇති වෙන ඒ සුවය ඒක අර පංචේන්ද්‍රයන් පිනවීමෙන් ලබන සුවය වගේ සාමිස සුවයක් නෙමෙයි. ඒකට කියන්නේ निराමිස සුවය. එහෙමයි. එහෙම නැත්නම් ඒක විමුක්ති සුවය. එහෙමයි. ඒක නිවීම සුවය. හරියට අර කුෂ්ඨ රෝගයට කුෂ්ඨ රෝගියා ඒක කසන්නේ නැතුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ප්‍රතිකාර කළාම ඒක කාලයක් යද්දී රෝගය සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. එහෙම. ඒතර අහෝසි වුණාම දැන් කොහොමද කියලා අහුවහම රෝගියා කියන්නේ දැන් සනීපයි. එතකොට දැන් කලින් අර කසන කොටත් සනීපයි. එහෙමයි. දැනුත් සනීපයි. එතකොට මේ මේ දෙකම සනීපයි කියලා තමයි කියන්නේ. මේ දෙකම සුවයක් හැටියට තමයි දකින්නේ. හැබැයි ඒ සුවය දෙවිධයක සුවයක්. මුලින් කසනකොට ඇති වෙන්නේ විඳීම් සුවය. එහෙමයි. ඒකෙන් එන්න එන්න ඔඩු දුවනවා. දැන් තියෙන්නේ එහෙම විඳින සුවයක් නෙමෙයි. ඒකට කියන්නේ අවේදිත සුඛයයි කියන්නේ. එහෙමයි. එතකොට එතන හුලම් වදිනවා වගේ එකක්වත් කසනවා වගේ එකක්වත් රත් කරනවා වගේ එකක්වත් අත ගන්නවා වගේ එකක්වත් සිසිල් කරනවා මේ මොකක්වත් එකක් නැහැ. නමුත් ඒක තමයි හැබෑ සුවය. එහෙමයි. ඒක හැබෑ සුවය වෙන්නේ අර මෙතෙක් විඳපු පීඩාව දුක අහෝසි වීමේ සුවය. එහෙමයි. ඒකට අන්න ඒ වගේ ලෝකේ ඇස කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් Taman කැමති කැමති අරමුණු විඳින්මින් යම් ආස්වාදයක් ලැබීමටත් සත්වයා සෝයයි කියලා කියනවා. ඒක තමයි ලෝකේ ප්‍රකට සෝය. එහෙමයි. ඒකට කියන්නේ කාම සෝය. එහෙම නැත්නම් වේදිත සුඛය. එහෙමයි. ඒ කාම සුඛය වේදිත සුඛය නිසා අපේ තෘෂ්ණාව වැඩෙනවා, කෙලෙස් වැඩෙනවා, බලාපොරොත්තු වැඩෙනවා, ආසාව, අපේක්ෂාව වැඩෙනවා. එන්න එන්න අර රෝගය ඔඩුදුවන්න වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් ඒකෙන් විනිර්මුක්ත වෙච්ච තැන ඒ සමස්ත මානසික දුක්ඛයන්ගෙන් නිදහස් වීමේ අවේදිත සුඛය හෙවත් නිර්ආමස සුඛය අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි නිවනේ හැබෑ සෝය හැටියට. එහෙමයි. දැන් අපේ ස්වාමීන් ඔය කාරණාව පැහැදිලි කරගන්න බැරුව මේ දවස්වල ඔය සමාජයේ කතිකාවක් යනවා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සියල්ල අතහරින්න ඕන කරන එකක්. මේක හරීම මේ අපහසු ගමන් මගක් මේ ආදී විවිධාකාර අදහස් දෙන්නේ ඔව් ඇත්තටම දැන් අතහරින්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතහරින්න කියන එක මේ අද සමාජයේ හදාගෙන තියෙන එක්තරා ප්‍රවණතාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතහරින්න කියලා නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නයිස්කාම්ය ඒ කියන්නේ කැමැති වෙන්නේ යම් දෙයකටද ඇලෙන්නේ යම් දෙයකටද ඒ කැමැත්ත දුරු කරන්න. අත්හරින්න නෙමෙයි. එහෙමයි. ඒ කැමැත්ත දුරු කරන්න. කැමැත්ත දුරු කරන්න නිකම් බෑ. ඒ සඳහා උන්වහන්සේ මගක් දේශනා කරනවා. මොකක්ද? සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙන මේ ගමන් මඟ ආරියෂ්ඨායක මාර්ගය. එතකොට සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න තමයි මේවාෙහි ඇලෙන්න තරම් දෙයක් නැහැ කියන එක පැහැදිලිව දැනෙන්න පටන් දැන් අපි අර ඉස්සරලා කිව්වේ අර පොඩි දරුවට සෙල්ලම් බඩු ටික අයින් කරන්න කියලා කිව්වට ඒ දරුවට ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා අම්මා කිව්වත් තාත්තා කිව්වත් වැඩිහිටියා කිව්වත් ඒක අයින් කරන්න කැමති නැහැ. හැබැයි ඒ දරුවා ලොකුමහත් වෙනකොට දරුවටම ඒ දරුවා වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ඔහුටම දැනෙන්න ගන්නවා මේවාෙහි ඇති වැදගත්කමක් නැහැ. එතකොට ඔහුට දැනෙනවා ඉස්සල්ලා මම මේවට ඇලුම් කළේ මේ ප්ලාස්ටික් කෑලි, රබර් කෑලි, යකඩ කෑලි, ලී කෑලි මේවා තියෙන විශේෂත්වයක් නිසා නෙමේ. මගේ මනස විසින් ඒකට යම් යම් සංකල්ප ආරෝපණය. එහෙමයි. දැන් ප්ලාස්ටික් වලින් හදලා තියෙන බෝනික් එකට මේ මගේ පුතා මේ මගේ දුව කියන සංකල්පයක් අර දරුවා විසින් ආරෝපණය කරනවා. ආරෝපණය කරාම දැන් බෝනික්කට මොකක් හරි වුණොත් එහෙම අර ප්ලාස්ටික් කෑල්ලක් කැඩුනා කියන සංඥාව නෙමෙයි දරුවට එන්නේ අනේ මගේ මේ බෝනික්කා මගේ ළමයා මගේ දුව මගේ පුතා කියන සංඥාවෙන් තමයි දැන් එයා හඬන්නේ ගලපෙන්නේ. එහෙමයි. එතකොට දැන් වැඩි හිටියට පේනවා මේ ප්ලාස්ටික් කෑල්ලක් විතරයි මේක කියලා. හැබැයි පොඩි දරුවට ඒකට ආරෝපණය කරගත්තු සංකල්පයක් තියෙනවා. එහෙමයි. ඒ සංකල්පය තියෙන තාක්කල් එයා එතකොට අර ප්ලාස්ටික් ටික නෙමෙයි විඳින්නේ අර ආරෝපණය කරගත් සංකල්පය විඳින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ හැම දෙයක් මෙහෙමයි සංකප්පරාගෝ පුරිසස්ස කාම. සංකල්පීය වශයෙන් තමයි මේ කාමයන් තියෙන්නේ. මේතේ කාම යානි චිත්‍රානි ලෝකේ මේ විචිත්‍ර වූ ලෝකේ කාමයන් කියලා මොකක්වත් නැහැ. ඒ විචිත් ඒ විචිත්‍රත්වය විචිත්‍රත්වය කියන්නේ විවිධත්වයක් තියෙනවා. ඒ විවිධ වූ ලෝකයට අපි සංකල්ප ආරෝපණය ආරෝපණය කළාට පස්සේ ඒ විචිත්‍රත්වය තුළ අපිට කාමයක් ගොඩනගෙනවා. එහෙමයි. එතකොට ඒකට අපි ඇලුම් කරනවා. ඒකෙන් අපි විඳිනවා. එහෙමයි. ඉතින් අර පොඩි දරුවා ලොකු මහත් වෙනකොට ඒ දරුවට දැනෙන්න ගන්නවා මම සංකල්පයක් ආරෝපණය කරලා මේක ආස්වාදනය කළාට සැබවින්ම ආස්වාදනය කරන්නට තරම් වැදගත් දෙයක් මෙහි නැහැ කියලා වැටහුණාට පස්සේ ඒ එයා ඔහුට පුළුවන් අර පුංචි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු ටික ඕනනම් වෙන කෙනෙකුට දෙන්නත් පුළුවන්. නැත්තම් කබඩ් එකේ අරගෙන ලස්සනට තියලා තියන්නත් පුළුවන්. ඒක එතන තිබුණත් වෙන කෙනෙක් අරන් ගියත් ඔහුට ඒකේ විශේෂත්වයක් නැහැ. එතන තිබුණයි කියලා ඔහු දේහවසේ ඒක අතගගා බලන්නෙත් නැහැ. මේ මම පුංචි කාලේ සෙල්ලම් කරපු භාණ්ඩ කියලා ඕනනම් සංරක්ෂණය කරලා තියන්නත් පුළුවන්. එහෙමයි. ඕනනම් වෙන කෙනෙකුට වෙන දරුවෙකුට සෙල්ලම් කරන්න දෙන්නත් පුළුවන්. ඒක තිබුණයි නොතිබුණයි කියලා ඔහුට ගැටලුවක් නැහැ. මොකද ඔහු දැන් අර සංකල්ප ආරෝපණය කරලා බොළඳ විදිහට එකත් එක කටයුතු කරන්නේ නැති නිසා. එහෙම. ඉතින් අන්න ඒ වගේ ප්‍රඥාව වැඩෙන තරමට තමයි මේ පිළිබඳ කාමය අතහැරෙන්නේ. එහෙම. ඒතර නයිස් කාම කියන්නේ කාමයේ කැමැත්ත ඇති තැන ඒ කැමැත්තෙන් සිත නිදහස් කරගන්න. දැන් අද කරන්න හදන්නේ කැමැත්තෙන් සිත නිදහස් කරගන්නේ බලහත්කාරයෙන් ඒ ද්‍රව්‍ය පුද්ගලයෝ අයින් කරන්න උත්සාහ කරන අතහරින. ඒ නිසා අවිද්‍යාව තියන තාක්කල් අතහරින්න උත්සාහ කිරීම වේදනාකාරයි. වෙහෙස කරයි. එහෙමයි. දැන් අර පොඩි දරුවට සෙල්ලම් බඩු ටික අයින් කරන්න කිව්වා වගේ ඒක හරි වෙහෙස කර වේදනාකාරී ක්‍රියාවක්. ඒකෙන් තමයි මිනිස්සු වෙහෙසටපත් ඉතින් ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවා නිස්සාරත්වය නුවණින් විමසා බලන්න. එහෙම. එහෙම විමසා බලන්න බලන්න අපට අතහරින්න ඕන නෑ දේවල් අතහැරෙන තැනකට අපේ මනස අනුක්‍රමයෙන් පරිවර්තන. එහෙම. ඒ නිසා බලහත්කාරයෙන් අතහරින්නට යාම තුලයි මේ ගෂ්ඨණය තියෙන්නේ. මේ අර්බුදය තියෙන්නේ. බලහත්කාරයෙන් අතහරින්න නැතුව අපි ප්‍රඥාව අවදි කරමින් දේවල් පිළිබඳව තියෙන කැමැත්ත අපේ මනසෙන් ටිකෙන් ටික අතහැරෙන්නට ඉඩ හරින්නට. එහෙමයි. ඉතින් එතකන් අපි දන් දීම් ආදී අන් අයගේ යහපත සඳහා කරන්න ඕන. ඒක ඒක කරෙන්නත් කරුණාමයි. එහෙමයි. දැන් දන් දෙන්නට උත්සාහ කරන්නේත් මට ලබන්න කියලා. දන් දෙන්නට උත්සාහ කරන්නේත් මට අතහැර ගන්න. එතකොට අවසානයේ සක්කාය දිට්ඨිය පෝෂණය කරනවා ඇරෙන්නට ඒ අවශ්‍ය ගුණය වැඩෙන්නේ අපි අපි අන් කෙනෙකුට දන් යුත්තේ අනික් කෙනා සුවපත් කිරීමේ කරුණාමයි. අපි කැමති දේවල් වලින් බැහැර විය යුත්තේ ඒවා નિસරු නිසා. එතකොට දැන් කැමති දේවල් අතාරින්න හදන්නේ ඒකෙන් කරදරෙයි, ඒකෙන් දුක ඇතිවේ, ඒකෙන් පීඩාව ඇතිවේ. එතකොට ඒකෙන් මට ගැලවෙන්න ඕනේ නිසා. එතකොට දැන් මේ මම අපේක්ෂා කරන තනක් හදාගන්න තමයි අර ඔක්කොම කරන්න. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම නෙමෙයි. ඒවාහි નિසරු බව දැනගෙන ටික ටික අත්හරින්න. එතකොට අකමැති දේ අත්හරින්න, පීඩාකාරී දේ අත්හරින්න කියන එක නෙවෙයි. තමන් කැමතිම දේ අත්හැරින්නට ඕන. ඒ අත්හැරිය යුත්තේ කොහොමද? ඒක කැමති වෙන්නට තරම් දෙයක් නැති බව නුවණින් තේරෙනවා. එහෙම. එහෙම තේසන්නේ. ඒ නිසා වැදගත් වෙන්නේ මේ විදිහට සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකින්න ප්‍රඥාව අවදි කිරීම. එහෙමයි. එහෙමයි. අපි ප්‍රධාන පාලක මැදිරි හා සම්බන්ධ වෙලා නැවතත් ඉක්මනින් වැඩසටහන සමග සම්බන්ධ වෙමු. අපි නැවතත් සුපුරුදු වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි යම්කිසි සත්වයක් මැරෙනවා. මරණය කියන දේ හැම සත්වයාටම පොදු නියතයක්නේ. ආ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ මරණයෙන් පස්සේ දැන් දැන් මම ගිය ආත්මේ ඉඳලා මේ ආත්මෙට මැරිලා ඉපදිනවා. මට ගිය ආත්මය ගැන අවබෝධයක් නැහැ. එතකොට මේ මේ වගේ தත්වයක් සංකල්පයවලදී මිනිස්සු ගොඩක් වෙලාවට හිතනවා මේ මැරුණට පස්සේ නැවත උපදින්නේ කොහොමද? මැරුණොත් එතනින් ඉවර වෙන්නේ නැද්ද? දැන් වෙන අන්‍ය ආගම් වල උනත් කියන්නේ මේ මරණයෙන් පසු නැවත ඉපදීමක් නැහැ කියන එක. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ මේ අපේ මහානායක ස්වාමීන් වහන්සේ 72 වෙනි පරිච්ඡේදයේදී සඳහන් කරනවා මැරෙන සත්වයා එයින් කෙලවර නොවි නැවත නැවත ඉපදීමේ හේතුව කුමක්ද කියලා. මේක අද බොහෝම මේ සමාජයේ මුල් බැසගත්ත ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්සේ. ඒකට හේතුව තමයි දැන් අපිට මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් අපිට යම් ප්‍රමාණයකට හරි තේරුම් ගන්න පහසුයි. එහෙමයි. හැබැයි එහෙම නොවන දේවල් අපිට තේරුම් ගන්න පහසු නැහැ. එතකොට මේ ලෝකේ ජීවත් වෙන මේ පංචස්කන්ධය අපිට මේ රූපය යම් ප්‍රමාණයකට දකින්න හඳුනා ගන්න පුළුවන්. මේක අහෝසි වුණාට පස්සේ ඊළඟ නැවත යලිත් භවයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක සාමාන්‍ය ලෝකයාට ගෝචර වෙන කාරණයක් නෙමෙයි. ඒක සූක්ෂම කාරණයක්. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි අපේ පහුගිය වැඩසටහනක කතා කළේ අපි හැමෝම දේවල් තීරණය කරන්නේ තම තමන්ගේ දැනුම ප්‍රඥාව මතයි කියලා. එහෙමයි. එතකොට තමන්ගේ දැනුමෙන් ඔබට දේවල් තියනවා කියලා පිළිගන්න සූදානම් තමන්ගේ දැනුමට දැනෙන වැටහෙන ප්‍රමාණය තමයි සමස්ත ලෝකය කියලා හිතන්නට පෙළඹෙන. එහෙමයි. ඉතින් ඒ නිසා අපිට ඊළඟ ලෝකයක් එක්කලා තියෙන සම්බන්ධය පෙනෙන්නේ නැති නිසා හුඟක් දෙනා ඒක පිළිගන්නට සූදානම් නැහැ. මේ තියෙන පෙනෙන දේ තමයි මේක මරුණට පස්සේ ඒක එතනින් අවසానයි කියන තැනට සිතන්න කල්පනා කරන්න යනවා. ඉතින් ඒකත් එක්කලා තමයි සම්පූර්ණ උච්ඡේද දෘෂ්ටිය. එහෙමයි. ඒ කියන්නේ මරණින් මතු සියල්ල අවසానයි කියන ඒ දෘෂ්ටියට පුද්ගලයන් එල්බ ගන්න. එහෙමයි. එතෙන් දැන් බෞද්ධ හැටියට ගත්තහම බුදුදහමේ මේ කාරණා ඊටාම මනවින් පැහැදිලි කරනවා. සත්වයාගේ භව පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ. එහෙමයි. නමුත් එහෙම පැහැදිලි කරලා තිබුණා වුණත් බෞද්ධෝ පවා බොහෝ දෙනෙක් අපිට මුණ ගැහෙනවා ඊළඟ භවයක ක්‍රියාකාරීත්වය ගැන තරම් අවධානය යොමු නොකරන බවම තමන්ගේ පාණ්ඩිත්‍යයි කියලා හිතනවා. එහෙමයි. සමහර මහාචාර්යවරු අපිට මුණ ගැහිලා තියෙනවා ඒගොල්ලෝ කියන්නේ හාමුදුරනේ ඉතින් ඊළඟ භවයක් ගැන ඉතින් අපි එච්චර කරදර වෙන්න දෙයක් නැහැ ඒක ඉතින් අපිට අපි දන්න දෙයක් හෝ අපිට පේන දෙයක් නෙමෙයි අපි මේ මේ ඉන්න භවය හොඳ යහපත් කරගන්නනේ අපි කටයුතු කරන්නේ. ඒතර දැන් ඒගොල්ලෝ හිතන්නේ අර ඊළඟ භවයක් ගැන හිතන කල්පනා කරන ගතිය නිකන් ප්‍රාථමික ආකල්පයක්. අපි මේ තියෙන දේත් එක්කලා ඒ තියෙන තැන යහපත් කරගන්න කටයුතු කිරීම තමයි බුද්ධිමත් ක්‍රියාව. එහෙමයි. ඒක තමයි හොඳට නුවණින් ගන්න තීරණය. අර ඊළඟ භවයක් ගැන හිතන්නේ නිකන් අර සද්ධා මූලිකව කල්පනා කරන අය. අන්න එහෙම තැනක ඉඳගෙන තමයි ඒගොල්ලෝ ඒ ප්‍රකාශන කරන්නේ. එහෙමයි. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ භවයේහි ක්‍රියාකාරීත්වය අවිද්‍යාව සහ තෘෂ්ණාව පාදක කොටගෙන තමයි මේ ක්‍රියාකාරීත්වය දිගින් දිගට සිද්ධ වෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව නැති කරන තාක්කල් මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඉතින් මේවා පිළිබඳව නිවැරදි වැටහීමක් ඇති කරගන්න අභිධර්මයේ පිළිබඳ යම් දැනුමක් අවශ්‍ය වෙනවා. එහෙම නැති කෙනෙකුට ඒවා පැහැදිලි කරගන්න පහසු නෑ. අභිධර්මයේ පැහැදිලි කරන්නේ මේ නාම රූප ධර්ම සියල්ලක් හඳුන්වනවා සංස්කාර කියලා. එතකොට මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. එහෙමයි. අදාළ හේතු ප්‍රත්‍යයෙන්. එතකොට සිත හටගන්නේ අවිද්‍යාව තෘෂ්ණා මූලික කොටගෙන. රූපය හටගන්නේ කර්ම චිත්ත ඍතු ආහාරයන් මුල් කොටගෙන. දැන් මේ කර්ම චිත්ත ඍතු ආහාරයෙන් හටගත් රූප කොටාස ටික මරණයේදීත් අපට පෙනෙනවා මරුණයි කියලා පුද්ගලයාගේ රූපයට හානියක් වෙලා නැහැ රූපය හැමම තියෙනවා. එහෙමයි. ඒතර මැරෙනවා කියලා මොකක්ද අදහස් කරන්නේ? චිත්තසංතතිය නිමාවටපත් වෙනවා. ඒ භවය තුල ඇතිවෙච්ච කර්ම ශක්තියෙන් අපි අර පසුගිය දවසක් කතා කළේ මරණය ගැන කතා කරනකොට ආයුෂ අවසාන වීමෙන් මරණයටපත් වෙනවා කර්මය අවසාන වීමෙන් මරණයටපත් වෙනවා කියලා. එතකොට අපි හැම කෙනෙක්ම යම් ලෝකයක උත්පත්තිය ලබනකොට ප්‍රතිසන්දසිත පළමු සිත ජනිත වෙන්නේ කර්ම ශක්තිය සහ ප්‍රශ්නාව. එතකොට මේ භවයේ අවසාන වෙද්දී ඒ කර්ම ශක්තිය අවසාන වෙලා හෝ ආයුෂ අවසාන වෙලා හෝ ඒ චිත්ත පරම්පරා නිමාවටපත් වෙනකොට නැවතත් භවයක් ආරම්භ වෙනවා. ඒ ආරම්භ වීමට ප්‍රධාන වෙන්නේ කර්ම ශක්තිය නෙමෙයි තෘෂ්ණාවයි. ඒක කියන්නේ භව තණ්හා. එහෙමයි. එතකොට භව තණ්හා කියන්නේ ඊළඟ භවයක උපදින්නට කැමති ඊළඟ භවයක උපදින්න ඕන කියන අදහසම නෙමෙයි. ඊළඟ භවයක උපදින්නට ඕන කියලා හිතනවා නම් ඊළඟ භවයක් නැහැ කියලා හිතන අය උපදින්න විදිහක් නැති වෙනවා. ඊළඟට සත්ව සිව්පාව ගත්තන් පස්සේ ඒ සතා සිව්පාවට ඊළඟ භවයක් ගැන සංඥාවක් ඇත්තෙම නැහැ එහෙමයි ඒ නිසා ඊළඟ භව කතාවක් නෙමෙයි හැම සත්වයකටම මේ යන මොහොත වෙනකොටත් තවදුරටත් පවතින්න ඕන ජීවත් වෙන්න ඕන කියන අදහස තියෙනවා. ඒ ආකල්පය තියෙනවා. එතකොට ජීවත් වීමේ කැමැත්ත තිබියදී තමයි එතනත්තාගේ චිත්ත පරම්පරාව නිරුද්ධ වෙන්නේ. එතකොට චිත්ත පරම්පරාව නිරුද්ධ වුණාට තවමත් ජීවත් වෙන්න කැමැත්ත තියෙනවා. ඒ කැමැත්ත විසින් යලිත් සිතක් ජනිත. එහෙමයි. ඒ අභිනවයෙන් ජනිත කරන සිත තමයි අභිනව උත්පත්තියේහි පළමු සිත හැටියට ප්‍රතිසන්දිසිත හැටියට හඳුන්. එහෙමයි. හැබැයි දැන් තෘෂ්ණාව විසින් තමයි මේ අලුතෙන් හිත උපදවන්නේ. හැබැයි තෘෂ්ණාව විසින් ඉපැද්දෙව්වට කර්ම වේගයේ විසින් තමයි මේ සිත කොතනකද උපදින්නේ කියලා තීරණය. ternary දෙක. එහෙමයි. ඒ කියන්නේ චිත්ත පරම්පරාව නිමාවටපත් නොවි අභිනවෙන් පටන් ගන්න තෘෂ්ණාව නිසා. ඒ අභිනවෙන් පටන් ගන්නා චිත්ත පරම්පරාව මනුලොව ජනිත වෙනවද, දෙව්ලොව ජනිත වෙනවද, තිරිසන් ලෝකෙද, പ്രേත ලෝකෙද, නිරයද, කොතනකද එල්බ ගන්න කියන එක තීරණය කරන්නේ කර්ම වේගය. එහෙමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයේදී දේශනා කරනවා අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන. එතකොට අවිද්‍යාව නිසා කුසල කුසල සංස්කාර ජනිත කරනවා. ඒ සංස්කාර කුසල කුසල සංස්කාර නිසා අභිනව ප්‍රතිසන්ද විඥානය ජනිත වෙනවා. එතකොට ඒ සංස්කාරය බලපාන්නේ කවර භවයකද උපදින්නේ කියලා තීරණය කරන්න. එතකොට මෙතරින් නිමාවටපත් නොවි ඊළඟ භවය සමග සම්බන්ධ වෙන්නේ භව තණ්හාවත් එක්කලා. එහෙමයි. භව තණ්හාව සහ කර්ම ශක්තියත් එක්කලා තමයි අභිනව ආත්ම භාවයක් ආරම්භ වෙන්නේ. භවතණ්හාව සම්පූර්ණයෙන් නඩත් වෙන්නේ අවිද්‍යාවෙන්. එහෙමයි. එතකොට දැන් ඇත්තටම නම් කෙනෙකුගේ මරණයත් එක්කලා මේ සියල්ල නිමා වෙන්නට ඕන. මොකද හටගත් සංස්කාර ධර්මයන් බිඳී ගියාම ඒක එතනින් ඉවරයි. මොකක්වත් ආයෙ ඉතුරු වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට මරණයෙන් නිමා වෙන්නේ නැතුව අභිනවෙන් පටන් ගැනීමේ පදනම මොකද්ද? ඒ පෙළඹවීම ඇති කරන්නේ තණ්හාව. ඒ නිසා තණ්හාව හඳුන්වන භව නෙත්ති කියලා. භවනෙත්ති භවනෙත්ති කියලා කියන්නේ දැන් නෙත්තිය කියලා කියන්නේ බාසුන් නැහැලා හැම බිත්තියක් බැඳලා තව බිත්තියකට සම්බන්ධ කරන්න ඕන වෙනකොට ගඩොලක් දෙකක් එළියට පන්නලා තියන්නේ. එහෙමයි. එතකොට ඒ එහෙම පිටට පන්නන අනිත් එකට සම්බන්ධ වෙන කොටසට තමයි නෙත්තිය කියන්නේ. එහෙමයි. එතකොට භව නෙත්ති කියලා කියන තණ්හාව. මේ භවයෙන් ඊළඟ භවයට සම්බන්ධ කරන්නේ තණ්හාවෙන් තමයි. රහතන් වහන්සේ භව නෙත්ති කීනා ඒ භවනෙත්‍ය අහෝසි කරනවා. එහෙමයි. භවනෙත්‍ය අහෝසි කරලා නිසා මේකෙන් ඊළඟ එකකට සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් ප්‍රතඥ සත්‍යය හෝ අරහත්ත්වයෙන් මෙපිට සියලුම ආරයන් වහන්සේලා තුලත් ඒ භවනෙත්‍ය අප්‍රහීන නිසා ඒ කියන්නේ භව තණ්හාව තවම ඉතිරිව තියෙන නිසා මේ චිත්ත පරම්පරාව නිමා වෙනකොටම අභිනව චිත්ත පරම්පරාවක් එතනින් ආරම්භ වෙනවා. එහෙම. එහෙම තමයි ඉතින් මේ භව ගමන නිමා නොවි පවතී. එහෙම අපේ ස්වාමීන් වහන්සේ එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ සමාජයේ තියෙන මතයක් තමයි මේ නිවන් දැකීම සිද්ධ වෙන්නේ මරණයෙන් පස්සේ කියන එක. දැන් අපි මැරුණට පස්සේ තමයි නිවන් සුව ලැබේවා කියන්නේ. දැන් මේ පණ තියෙන කෙනෙකුට නිවන් සුව ලැබේවා කිව්වොත් එහෙම ඒ මනුස්සයා හරි වික්ෂිප්තභාවයකට පත් වෙන අවස්ථාවක් තියෙනවා. මේ කාරණාව අපේ ස්වාමීන් වහන්සේ කොයි විදිහටද අපිට විග්‍රහ කරලා දෙන්නේ? ඔව් එතන තියෙන්නේ ඇත්තටම අර අපි මුලින් කතා කළා වගේ අනවබෝධයක් තමයි කියන්නේ මිනිස්සු ඇති කරගෙන තියෙන ආකල්ප එහෙමයි. ඒ කියන්නේ යමක් අවසාන වුණාට පස්සේ නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා වගේ අදහසක්. ඒතර ජීවත් ඉන්න කාලේ දැන් ඇත්තටම මේක අපි මේ විදිහට තේරුම් ගන්නට ඕන. ජීවත්ව සිටියදී අපි නිවන අවබෝධ කළ යුත්තේ ජීවත්ව සිටියදී. එහෙමයි. එතකොට ඒ නිවනේ කියවෙන අවේදිත ඒ ඒ හැබෑම පරමාර්ථමය ස්වභාවය ගොඩනගන්නේ අභාවයෙන් පස්සේ. එහෙමයි. ඒ නිසා නිවන දෙආකාරයකින් දක්වනවා සෝපදිශේෂ පරිණිරවාණ සහ අනුපදිශේෂ පරිණිරවාණ. එතකොට සෝපදිශේෂ පරිණිරවාණය කියලා කියන්නේ මේ ලෝකයේ තුල අපට යම්තාක් දුක් ඇති වෙනවා නම් ඒ දුක් සංස්කාර දුක් සහ අපේ මනසේ ඇතිවෙන කෙලස් දුක් කියලා කොටස් දෙකයි. එහෙමයි. සංස්කාර දුක් කියලා කියන්නේ මේ සංස්කාරයන්ට ආවේනික දුක්ඛ ලක්ෂණ. එහෙමයි. ක්ලේශ දුක්ඛය කියලා කියන්නේ කැමති දේවල් නොලැබීම, අකමැති දේවල් සිද්ධ වීම, බලාපොරොත්තු කඩවීම මේ ආදී ඇතිවෙන මානසික පීඩාව. එතකොට අපි මේ සසරෙහි පවතින තාක්කල් කෙලස් කෙලස් තියෙන තාක්කල් ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන තාක්කල් අපි කැමති දේවල් බලාපොරොත්තු වෙනවා අකමැති දේවල් ප්‍රතික්ෂේප කරනවා ඇලීම් ගැටීම් තුලින් ඇතිවෙන ඔය මානසික පීඩනය අපි අනන්ත සසරේ ක්ලේශ දුක්ඛ හැටියට අත්විඳිනවා එහෙමයි එතකොට යම් කිසි කෙනෙක් ජීවත්ව සිටියදී තමයි ඔය ක්ලේශ දුක්ඛය දුරු කරන්නේ ඒ කියන්නේ ක්ලේශ දුක්ඛය තියෙන්නේ කෙලස් තියෙන තාක්කල් කෙලස් නැසූ තැන ක්ලේශ දුක්ඛය නැහැ. එහෙමයි. එතකොට කෙලස් පවතින්නේ තෘෂ්ණාව මත, තෘෂ්ණාව පවතින්නේ අවිද්‍යාව මත, අවිද්‍යාව තෘෂ්ණා දුරු කළාට පස්සේ තව දුරටත් මේ මම කැමති දේවල්, මේ මම අකමැති දේවල් කියලා ඇලීම් ගැටීම් වශයෙන් දේවල් භුක්ති විඳින්නේ නැහැ. එහෙමයි. එහෙමයි. එතකොට අරහත් මාර්ග ඥාණයෙන් කරන්නේ ඔන්න ඔය විදිහට අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කළාට පස්සේ උන්වහන්සේට අර ක්ලේශ දුක්ඛ නැහැ. එතකොට ඒක අවස්ථා හතරකදී තමයි අනුක්‍රමයෙන් සිද්ධ වෙන්නේ සෝවාන් මාර්ගඥානයේදී සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙනවා. ඒතර සක්කාය දිට්ඨිය සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය තියෙන තාක් කල් යම් මානසික පීඩාවක් තියද සෝවාන් වුන් පුද්ගලයාට ඒ මානසික පීඩාව නැහැ. එහෙමයි. ඊළඟට අනාගාමී මාර්ගඥාණයෙන් තමයි කාමරාග පටික දුරු වෙන්නේ. කාමරාග පටික දුරු වුණාට පස්සේ කාමරාගය සහ පටිඝය නිසා යම්තාක් මානසික පීඩාවක් අත්වෙන්දන එතනින් එහාට එතනත්තට ඒ පීඩාව නැහැ. එහෙමයි. හැබැයි අරහත්ත්වයටපත් වෙනකන් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේවායින් ඇති කරන පීඩාව තියෙනවා. තවම තෘෂ්ණාව ਸਰව සම්පූර්ණයෙන් අහෝසි වෙලා නැහැ. මොකද අවිද්‍යාව ਸਰව සම්පූර්ණයෙන් දුරු වෙලා නැති නිසා. එහෙමයි. ඒතර අරහත් මාර්ගඥාණයෙන් අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙනවත් එකලා තණ්හාව නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය. එහෙමයි. ඒතර තණ්හා අවිද්‍යා තණ්හා දුරු වෙනකොට ඒහා බැඳුණු සියලුම ක්ලේශ ධර්මයන් ප්‍රහාණය වෙනවා. නිසා අරහත්ත්වයට පත්වීම යනු ක්ලේශ පරිණිරවාණය. එහෙම නැත්නම් සෝපදිශේෂ පරිණිරවාණය. සෝපතිශේෂ කියලා කියන්නේ තවම උපදීන් ශේෂව පවතින. ඒ කියන්නේ පංචස්කන්ධය තවම තියෙනවා. කෙලස් විතරයි ප්‍රහාණය කරලා තියෙන්නේ. එතකොට රහත් වුණා අරහත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේට කෙලස් දුක නැති වුණාට පංචස්කන්ධයෙන් නඩත්තු කිරීමේ වෙහෙස තියෙනවා. එහෙමයි. කුසගෙන දැනෙනකොට ආහාර අනුභව කරනවා. ආහාර ගත්තේ නැත්නම් කය නඩත්තු වෙනවා. එහෙමයි. ලෙඩ දුක් හැදෙනකොට බෙහෙත් හේත් ගන්න ඕනේ. නැත්නම් කය නඩත්තු වෙනවා. ඒ විදිහට ඊළඟට වෙහෙසටපත් වෙනකොට කය සතප්පවා ගන්න. එහෙමයි. ඒ නාලා පිරිසිදු කරන්න ඕනේ. නැත්තම් දුගඳ හමනවා. එහෙමයි. ඉතින් මේ විදිහට මේ පංචස්කන්ධය නැවත නැවත නඩත්තු කිරීමේ වෙහෙස උන්වහන්සේට තියෙනවා. ඒ වගේම හට ගැනීම බිඳීම් දෙකෙන් නැවත නැවත පීඩා විඳින ගතිය ඌ සංස්කාර දුක්ඛය උන්වහන්සේ අහෝසි කරලා නැහැ ක්ලේශ දුක්ඛය පමණයි අහෝසි කරලා තියෙන්නේ අර සංස්කාර දුක්ඛය සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ ස්කන්ධ පරිණිරවාණයත් එක්ක. ඒ කියන්නේ අපි පිරිනුවන් පානවා කියලා පොදුවේ හඳුන්වන්නේ එතනයි. එහෙමයි. එතකොට ස්කන්ධ පරිණිරවාණයෙන් පස්සේ උන්වහන්සේට අර නාම රූප ධර්ම දෙකෙන්ම ඇති කරන්නා වූ සංස්කාර දුක්ඛ උන්වහන්සේට එතනින් එහාට ඇත්තේ නැහැ. එහෙමයි. ඒක ඒක තමයි නිවනෙහි හැබෑම ස්වરૂපය. නාම රූප ධර්මයන්ගෙන් විනිර්මුක්ත බව. අර ජීවත්ව සිටියදී කරන්නේ ඒ తত্ত্বය අවබෝධ කිරීම. එහෙමයි. ඉතින් යම්කිසි කෙනෙක් ජීවත්ව සිටියදී මේ తত্ত্বය අවබෝධ කරන්නේ නැතිනම් මරණයටපත් වුණාට පස්සේ తত্ত্বය අවබෝධ කරන්න බෑ. එහෙමයි. ජීවත්ව සිටියදී මේ తত্ত্বය අවබෝධ කළොත් පමණයි මරණයෙන් පස්සේ ඒ తত্ত্বයට පැමිණෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගෙන් විනිර්මුක්තව සියල්ල අහෝසි කළ තැනට පැමිණෙන්නේ මේ தත්ත්වය ජීවත්ව සිටියේදී අවබෝධ කළා. එහෙමයි. නමුත් ලෝකේ බොහෝ දෙනා බෞද්ධ පවා වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ මරණයෙන් පස්සේ නිවන් සුව ලබනවා කියන විදිහේ ආකල්පයක් අද සමාජගත වෙලා තියෙනවා අනුක්‍රමයෙන් කාලයක් තිස්සේ. එහෙමයි. එහෙම අපේ ස්වාමීන් වහන්සේ. අදට අපි වෙනුවෙන් වෙන් වෙලා තියෙන කාලය ඉතින් මෙතකින් අවසන් වෙනවා. නමුත් ලබන සතියේත් අපි එන්නම් මේ වගේ හරවත් දහම් සාකච්ඡාවක් අරගෙන ඔබේ නිවසට. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් අපි අද සිදු කරගත්තා වූ මේ සියලුම කුසල බලයන් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ මේ සිදු කරගෙන යන ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කර යාමට හැකියාව ලැබේවා. අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් වේවා කියලා. ඒත් එක්කම සියස අපේ නියමුආනන් සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයට අපි මේ පුණ්‍ය කර්මය අනුමෝදන් කරනවා. ඔවුන් කරගෙන යන මේ සමාජීය සාසනික සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉදිරියේදී සිදු කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අවසන ඔවුන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම CSAP හැමදාම ශක්තිය දායකකාරකාදී ඔබ සැම මේ සියලුම කුසලයෝ ඔබට අනුමෝදන් වේවා. ඔබගේ යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වේවා. අවසන සුඛ ප්‍රණීත අමා මහ නිවන් සුවේම සාක්ෂාත් කරගනිත්වා. ඉතින් සුපින්නතුනේ අද දවසේ අපි ඔබගේ නිවසෙන් සමුගෙන යන්නේ නැවතත් ලබන සතියේ මෙවැනිම හරබර වැඩසටහනක් සමගින් ඔබගේ ආලින්දයට ගොඩ වැදීමේ බලාපොරොත්තුෙන්. ඉතින් අද අපි ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.